ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන පීඨේ පීඨාධිපති ලෙවන්ගම ශ්‍රී සදානන්දාරාම පිරිවෙනේ විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍යපාද ලෙනගල සිරිනිවාස ස්වාමින්ද්‍රයන්න් වහන්සේ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 පංචමේ භික්ඛවේ චිත්තස්ස උපක්ඛිලේසා යේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං චිත්තං නචේව මුදු හෝති නච කම්මනියං නච පබස්සරං පභංගුච නච සම්මා උපේති කම්මාය නච සම්මා සමාධියති ආශවානං khයාය කතමේ පංච කාමච්ඡන්தோ ව්‍යාපාදෝ තීන මිද්දං උද්ධච්ච කුක්කුච්ඡං විචිකිච්ඡාති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්තුනේ අපි මේ ලෝකයේ පිළිබඳව සිතුවොත් ධර්ම වලින් තොර වූ ලෝකය හිස් එකක් කියලයි සලකන්න පුළුවන් වන්නේ. ධර්ම කියපුවාම ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒ වචනය විවිධ පැතිවලට යොමු කරන්න පුළුවන්කම තියෙනවා. චාරිත්‍ර ධර්ම, ගුණ ධර්ම, ආධ්‍යාත්මික ලෝකෝත්තර මාර්ගයට අවශ්‍ය කරන, දියුණුවට අවශ්‍ය කරන ධර්ම මේ සෑම දෙයක්ම ධර්ම හැටියට නම් කරන්න පුළුවන්. මේ සමාජය යහපත් වෙන්නේ ධර්ම තුලින්. මේ මිනිස්සුන්ගේ ජීවිතය අර්ථවත් වන්නේ ධර්ම තුලින්. පැරණි සංස්කෘත කියමනක් තියෙනවා ආහාර ගැනීමත් නිදා ගැනීමත් කාම සේවනයත් ඇතුළු කොට ඇති මේ දේවල් සත්තුන්ටත් පොදුයි මිනිස්සුන්ටත් පොදුයි කියලා. බය වෙන එකත් මේ දෙගොල්ලන්ටම තියෙනවා. ආහාර, නිද්‍රා, භය, මෛතුනංච සාමාන්‍ය මේ තත්පසොබිහ නරාණම්. මේ කාරණා ටික සාමාන්‍ය දේවල්. සත්තුත් ආහාර ගන්නවා මිනිස්සුත් ආහාර ගන්නවා. සත්තුත් නිදා ගන්නවා මිනිස්සුත් නිදා ගන්නවා. සත්තුන්ටත් බය තියෙනවා මිනිස්සුන්ටත් බය තියෙනවා. කම් සැප විඳීම සත්තුන් අතනොත් සිදු වෙනවා මිනිස්සුන් අතනොත් සිදු වෙනවා. මේ දෙගොල්ල අතර මේ දෙපිරිස අතර විශේෂත්වයක් තියෙන මිනිස්සුන්ගේ ධර්මෝහි තේසං අධිකෝ නරාණාම් ධර්මේන හීනා පසුබි සමානා ධර්ම කියන ඒවා තමයි මිනිස්සුන්ගේ තියෙන විශේෂිත වූ දේ ලක්ෂණය මේ මිනිස්සු තුළ ධර්මය අනිවාර්යයෙන්ම තිබෙන්න ඕනේ ඒ ධර්ම නැති වුණොත් එහෙම ඒ දෙගොල්ලන් අතර වෙනසක් නැතුව යනවා මේ නිසා අපි මිනිස්සු හැටියට ධර්මවලට යොමු වෙන සත්පුරුෂ ධර්ම, ගුණ ධර්ම, ආචාර ධර්ම මේ හැම දෙයක් පිළිබඳව බොහොම හොඳ අවධියකින් කටයුතු කරන්න ඕනේ. මිනිස්සුන්ගේ ජීවිත අගය කරන්නේ ධර්ම වලින් පොහොසත් වෙන කොටයි. මේ ලෝකේ අද අපි යම්කිසි මිනිස්සෙකු ඇගීමට ලක් කරනවා නම් හොඳයි, හරිම වාසනාවන්තයි, හරිම ප්‍රයෝජනවත් ආදී වශයෙන් අපි කතා කරන්නේ මිනිස්සුන් තුළ තිබුණු ඒ ධර්ම නිසාය. ඒ අය බොහොම හොඳට ජීවත් වුණා. අපි හිතමු අනාථපිණ්ඩික සිටුතුමා, විසාකා මහා උපාසිකාව ඇතුළු මේ ගිහි පින්වතුන් පිළිබඳව අදටත් කතා කරනවා. ඒ වගේම තමයි බුදුහාමුදුරෝ රහතන් වහන්සේලා ශ්‍රාවකයෝ සමහර ශ්‍රාවකයන් පිළිබඳව අපි බොහෝ කතා කරනවා. ඒ කතා කරන්නේ ඒ අය තුළ තිබුණු සුවිශේෂ ධර්ම නිසා, විශේෂිතෝ ගුණ ධර්ම නිසා ඒ අයව අපි අගය කරනවා. එනිසා අපි මේ ජීවිතයේ වටිනා බවට පත් කරගන්න නම් ධර්ම ජීවිතයට එකතු කරගන්න ඕනේ. කිසිම හේතුවක් නිසාවත් ධර්මයෙන් ඈත් වෙන්න හොඳ නැහැ. සමහර විටක කියන්න පුළුවන් කෙනෙකු මම මේ ධර්මයෙන් ඈත් වෙන්නේ මගේ මව්පියෝ නිසා, මගේ බිරිඳ නිසා, සැමියා නිසා, ඒ වගේම දරුවන් නිසා මම මේ විදිහට ධර්මයෙන් ඈත් වෙනවා කියලා කෙනෙකුට කියන්න පුළුවන්. ඔය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක අවස්ථාවකදී දැන් මාර්යා අහනවා යම රජුරෝ අහනවා ඔබ පව් කළේ කවුරු නිසාද කියලා. එයා කියනවා මම පව් කළේ මගේ දරුවෝ නිසා පවුල නිසා එයාලව පොහොසත් කරවන්න එයාලට කණ්ඩ බොන්න අදින්න පළඳින්න දෙන්න මම සල්ලි හම්බ කරා ගොඩාක්. මට ප්‍රයෝජනෙට නෙමෙයි. එයාලට ගොඩාක් සැප සම්පත් ලබා දීමට මම වංචා කළා, හොරකම් කරා, රවට්ටලා මිල මුදල් හෙව්වා. අධාර්මිකව කටයුතු කරලා ධනෙ ඉපැයීම කළා. මේ වෙලාවේ අමරජ්ජුරුවන්ගෙන් සමාවක් ලැබෙයිද? එවැනි කෙනෙකුට එතෙන්දී යමරජුරු වහනවා ඒ අය නෙවෙයි මේ පාප ධර්ම කළේ ඔබයි ඒ අය නිසා පාප ධර්ම කළේ ඔබයි. එම ඒ හේතුවෙන් මේ පවෙහි විපාකයේ විඳ යුතුවන්නේත් ඔබමයි. ඒ දරුවවත්, ඒ නෑදෑයවත්, පවුලේ අයවත් නෙමෙයි. එනිසා ගැලවීමට කිසිදු හේතුවක් නැහැ. පව් කරන අය තමන් විසින්ම එහි විපාක විඳ යුතු වෙනවා. ඒකේ විපාකයේ දරුවවත්, පවුලේ අනික් අයවත් නෙමෙයි විඳින්නේ. අදටත් ඉන්නවා මේ සමාජයේ මේ විදිහටම කටයුතු කරන අය. එයාලා ප්‍රකාශ කරන්නේ අපි මේ වංචා සහගත විදියට අධාර්මික විදියට මේ මිල මුදල් හොයන්නේ අපේ පවුල බොහෝසත් බවට පත් කරන්න සුවපත් කරන්න කියලා. සමහර අය මස් පිණිස සත්තු ඇති කරනවා. ඒ වගේම කුඩු විකුණනවා, මත්පැන් මද්‍රව්‍ය විකුණනවා, විවිධ ආකාරයේ අධාර්මික විදිහට මිල මුදල් හොයන අය අප්‍රමාණ වශයෙන් ඉන්නවා මේ සමාජය තුළ. එයාලා මතක තියාගන්න ඕන කාරණේ තමයි එහි විපාකය තමා විසින්ම විඳ යුතු වෙනවා මේ ජීවිතේදී හෝ සංසාරේදී සමහර දෙනා මෙලවදීම එහි විපාක විඳිනවා ඒ වගේම සංසාරයේදී ඉපදෙන ආත්මයක් පාසා දුකට පීඩාවටපත් වෙනවා අපි ඒ නිසා මේ ධර්ම ආරක්ෂා කරන්න විශේෂයෙන්ම ශ්‍රී ලංකාද්වීපය තුල සිංහල බෞද්ධ ජනතාව ධර්මයට ගොඩාක් යොමු වෙලා ඉන්නවා. ඒ වගේම අනිකුත් Hindu ධර්මයට අනුව, ඉස්ලාම් ධර්මයට අනුව, කතෝලික ධර්මයට අනුව බොහෝ දෙනෙකු මේ ධර්ම මාර්ගයට යොමු වෙලා තිබෙනවා. පාප ධර්ම වලින් ඈත් වෙලා අනික් අයට යහපතක් වේවා කියලා හිතමින් කතා කරමින් කටයුතු කරමින් ඉන්න පිරිස විශාල වශයෙන් ඉන්නවා. ශ්‍රී ලංකාව ආගමික රටක් ඇත්තටම ගත්තාම ආගමික රට සමහර රටවල් තියෙනවා निराගමිකයි. ඒ රටවල් වල 100ට 80ක් විතර සමහර රටවල් ආගමක් නැහැ සමහර අයට. එදිනෙදා කාලා බීලා ඇඳලා ජීවත් වෙනවා මිසක් ආගමක් නැහැ. ලංකාවේ ඉන්න 99%ක්ම ගත්තාම ආගමිකයි. එයාලට ආවේනික වූ උපතින්ම උරුම වෙච්ච ආගමක් දහමක් තියෙනවා. ඒ කොයි ආගම ඇදහුවත් ඒ අනුව කටයුතු කළත් මේ ධර්ම තුල ජීවත් වෙන්නට ඕනේ. අධාර්මික වැඩ කරන්න හොඳ නෑ. ආගමේ නාමයෙන් සමහර දෙනා මිනී මරනවා, සත්ව හිංසා කරනවා. ඒවා බුදුහාමුදුරු අනුමත කරලා නැහැ. මේ ලෝකේ කිසිම කෙනෙකු අනුමත කරන්නේ කෙනෙකුගේ ජීවිතයක් විනාශ කිරීම කිසිම කෙනෙකුට අනුමත කරන්න බෑ. ආගමේ නාමයෙන් වෙන්න පුළුවන්, වෙන සමාජ ධර්ම නාමයෙන් වෙන්න පුළුවන්. කවුරු හරි කෙනෙකු එහෙම කරනවා නම් ඒක මහා පාප කර්මයක්. ප්‍රයාග හෝම බිලි පූජා බලි පූජා සඳහා සමහර දෙනා සිය ගණන් සත්තු මරනවා. සමහර උත්සවවලදී සිය ගණන් ගවයන් මරනවා, එළුවන් මරනවා, කුකුලන් මරනවා, විවිධ සත්තු මරනවා. ඒවා පාප ධර්ම. ආගමක එහෙම කියනවා නම් සාධාරණීකරණය කරලා එහෙම මරලා දෙවියන් වහන්සේ සතුටු කරන්න ඕනේ, බ්‍රාහ්මයා සතුටු කරන්න ඕනේ කියලා ඒවා මිත්‍යා දෘෂ්ටි. වැරදි. මේ බුදුදහම තුළ උගන්වන්නේ සත්ව දයාව, භූත දයාව, සබ්බ භූතේසු හිතානුකම්පී සියලුම සත්වයන් පිළිබඳව හිත අනුකම්පාවෙන් යුක්තව කටයුතු කරන්න ඕනේ. කරුණාවෙන් කටයුතු කරන්න කිසිම කෙනෙකුගේ ජීවිතයක් උදුරගන්න අපට අයිතියක් නැහැ. ඒ තත්තුන්ට අයිතියක් තියෙනවා ජීවත් වෙන්න. ඒ ජීවත් වීමේ අයිතිය නැතිකරන්න අපි කාටවත් අයිතියක් නැහැ කියන එක තේරුම් ගන්න ඕනේ. එනිසා ප්‍රාණඝාත ආදී පාපක ධර්ම වලින් ඈත් වෙලා ධර්මානුකූලව ජීවත් වීම අපේ ජීවිතය උසස් මට්ටමට රැගෙන යනවා මනුෂ්‍යාත්ම භාවය කියන එක බොහොම වටිනා එකක් අර්ථවත් එකක් බවට පත් වෙනවා. අද දවසේදී ධර්ම දේශනාව සඳහා මම තෝරාගත්තේ අංගුත්තර නිකායේ පංචාංගික වග්ගයේ ඇතුළත් වෙන සූත්‍රයක්. මේ සූත්‍රයේ නම තමයි උපක්ඛිලේශ සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අපේ සිත දූෂණය කරන නිවන් මගට බාධා කරන බරපතල කෙලෙස් ධර්ම සමූහයක් තියෙනවා කියලා. හිත ආක්‍රමණය කරන පංචමයේ භික්ඛවේ චිත්තස්ස උපක්ඛිලේසා මේ හිත කිලිටටපත් කරන අපිරිසිදු කරන උපක්ඛිලේස නමින් හඳුන්වන කෙලෙස් ධර්ම බාධාකාරක ධර්ම පහක් තියෙනවා. යේහි උපක්ඛලේසේහි උපක්ඛලිට්ඨං චිත්තං මේ හිත යම්බඳු උපක්ලේශයන්ගෙන් කෙලසීමටපත් කරයිද අන්න ඒ කෙලස් ධර්ම පහක් තියෙනවා ඒ කෙලස් ධර්ම අපේ හිතේ වැඩුණොත් න චිත්තං නචේව මුදු හෝති මේ හිත මෘදු බවටපත් වෙන්නේ නැහැ කියලා දේශනා කරනවා නච කම්මනියං මේ සිත කර්මන්නේ තත්වයකට පත් කරගන්න බැරි වෙනවා අපට අවශ්‍ය කරන විදිහට නමා ගන්න බැරි වෙනවා කර්මන්නේ කියලා කියන එකටයි අපට ඕන විදිහට මේ සිත යොමු කරන්ඩ අරමුණක යොදවන්ඩ නමා ගන්න බැරි වෙනවා නච පබස්සරං මේ සිතේ ප්‍රභාස්වර බව විනිවිද යන පිරිසිදු පවිත්‍ර ස්වභාවය නැති කරලා දමනවා මේ උපක්ඛිලේශ කියන ඒවා පභංගුච මේ සිත බිඳ වට්ටනවා. බින්දි බින්දන සුළු බවට පත් කරනවා. නච සම්මා උපේති කම්මාය මේ අපේ හිත යහපත් වූ කර්ම සඳහා කුසල ධර්ම වැඩි දියුණු කිරීම සඳහා යොමු වෙන්නේ නැතුව යනවා. නච සම්මා උපේති කම්මාය කම්මාය කියලා කියන්නේ කුසල ධර්ම වර්ධනයේට කුසල ධර්ම වර්ධනයේ පිණිස මේ සිත මනමින් යොදවන්න බැරි වෙනවා එවැනි යොමු වීමක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම නච සම්මා සමාධියති ආසවානං khයාය ආශ්‍රවක්ෂය පිණිස කෙලෙස් දුරු කර ගැනීම පිණිස චිත්ත සමාධිය අවශ්‍ය කරනවා. ඒ චිත්ත සමාධිය ඇති කර ගන්න බැරුව යනවා මේ කියපෝ උපක්ඛිලේශ පහ තියෙනවා නම් මොනවද මේ උපක්ඛිලේශ පහ? බුදුහාමුදුරුව පැහැදිලි කරන කතමේ පංච මොනවද මේ පහ? කාමච්ඡන්දු පළවෙනි එක කාමච්ඡන්දේ දෙවෙනි එක ව්‍යාපාදය ව්‍යාපාද කියලා කියන්නේ ක්‍රෝධය කේන්තිය තුන්වෙනි එක තීන මිද්දං කම්මැලිකම උද්ධච්ච කුක්කුච්චං හතරවෙනි එක හිතේ විසිරුණු ස්වභාවය සහ කුකුස පස්වෙනි එක විචිකිච්ඡා සැකය මෙන්න මේ පහ තමයි අපේ සිතට බාධා කරන්නේ මේ හිත අපිරිසිදු කරන්නේ මේ සිත කෙලසීමටපත් කරන්නේ ඒ වගේම සමාධිය ඇති කරගන්න බාධා කරන්නේ මේ පහ ඒ වගේම කෙලස් දුරු කරගන්නට බාධා කරන්නේ කෙලස් දුරු කරගන්න බැරි වෙන්න හිත ආවරණය කරන්නේ මේ පහ. මේවට කියනවා පොදුවේ නමක් ඔබ අහලා ඇති පංච නීවරණ ධර්ම. පංච නීවරණ ධර්ම. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. මේ කාරණා පහ අද දවසේදී මම විස්තර කරලා කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ මෙහිදී උපමාවක් පාවිච්චි කරනවා. මුලින්ම උපමාවක් පාවිච්චි කරනවා. රත්තරන් උපමාව. මේ රත්තරන් බොහොම පැහැපත් බවට පත් කරගන්න හොඳට කැමති විදිහට නමා ගන්න පුළුවන් වන්නේ පිරිසිදු රත්තරන් ගත්තාමයි. මේ රත්තරන් වලට මිශ්‍ර වෙලා තියෙනවා නම් ලෝහ, යකඩ, ඊයම්, කළු ඊයම්, රිදී කියන මේවා. ඒ රත්තරන් අපට ඕන විදිහට නමා ගන්න බැරුව යනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ඒ රත්තරන් අපට ඕන විදිහට දිලෙසන තත්වයකට ගන්න බැරුව යනවා කියලා දේශනා කරනවා. බලන්න බුදුරජාණන් වහන්සේ මේ ලෝහ කර්මාන්තයේ පිළිබඳව බොහොම දැනුමකින් යුක්තව මේ උපමාවෙන් පැහැදිලි වෙනවා. මොනවාක දේශනා කරන්නේ මේ රත්තරන් අපිරිසුදු වෙනවා මේ වගේ දේවල් මිශ්‍ර කරපුවාම යකඩ ඒ වගේම ලෝහ ඊයම් බුදුහාඳුරන් කාලෙත් ඊයම් තිබිලා තියෙනවා. ඒ වගේම තමයි කළු ඊයම් කියලා තව જાතියක් තිබිලා තියෙනවා. ඔබ සමහර ටික දන්නවා ඇති කළු පාට ඊයම් විශේෂයක්. ඒ වගේම තමයි රිදී. රිදී තිබිලා තියෙනවා බුදුහාඳුරන් කාලේ. මේවා මිශ්‍ර වුණොත් රත්තරන් වලට ඒ රත්තරන් වල පැහැය නැති වෙලා යනවා. පැහැය අඩු වෙලා යන කොච්චර මැද්දත් කොච්චර රත් කළත් අපිට පුළුවන්කමක් ලැබෙන්නේ ඒකේ ඔපය ගන්නට, දිස්නේ ගන්නට, දිලිසෙන ගතිය ගන්න. ඒ වගේම තමයි අපිට ඕන විදිහට නමා ගන්න බැරි වෙනවා කියනවා. දැන් මාල හදනවා, රත්තරන් වලින් මුදු හදනවා, කරාඹු හදනවා, විවිධ ආකාරයේ ආභරණ විශේෂ හදනවා. ඒ ආභරණ විශේෂ හදාගන්න නම් මේ රත්තරන් බොහොම පහසුවෙන් නමා ගන්න පුළුවන් වෙනවා. යකඩ මිශ්‍ර වුණොත් එහෙම ඒ අවශ්‍ය කරන විදිහට නමා ගන්න බැරුව යනවා. රිදී ලෝහ යකඩ කළු ඊයම් ඊයම් මිශ්‍ර වුණාම අපට ඕන විදියට ඒ රත්තරන් හැඩ ගන්නන්නත් බැරි වෙනවා, උප ගන්නන්නත් බැරි වෙනවා. බුදුහාමුදුරු දේශනා කරනවා මේ හිතටත් ওই දෙයම තමයි වෙන්නේ. මේ හිතට මේ කියපු උපක්ඛිලේශ දැන් උපක්ඛිලේශ කියලා කියන්නේ අපේ හිතේ යටි හිතේ තැම්පත් වෙලා ගබඩා වෙලා තියෙන මේ කෙලෙස් ධර්ම වලට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ හිත ඇත්තටම මුලින්ම බොහොම පිරිසිදුයි. ඒක ආගන්තුක වූ උපක්ලේශයන්ගෙන් තමයි දූෂණය වෙලා තියෙන්නේ, අපිරිසිදු වෙලා තියෙන්නේ. තබස්සර මිදං වික්ඛවේ චිත්තං ආගන්තුකේහි උපක්ඛලිට්ඨේහි උපක්ඛලිට්ඨං කියලා බුදුහාමුදුරෝ පැහැදිලි කරලා තියෙන්නේ. මේ හිත ප්‍රභාෂරයි. තබස්සර මිදං වික්ඛවේ චිත්තං ආගන්තුකේහි උපක්ඛිරිත්තේහි උපක්ඛිරිත්තං ආගන්තුකෝ උපක්ලේශයන්ගෙන් මේ සිත අපිරිසිදු බවට පත් වෙලා බලන පොන්චි ළමයේ ගිහිත පුංචි ළමයි බොහෝම ප්‍රියමනාපයි අවංකව hina වෙනවා කටපුරා hina වෙනවා මූණ විහිදුවමින් hina වෙනවා ඒත් බලන්න වැඩිහිටියෙකුගේ සිනහව අවංක නැහැ සමහර විටක බොරුවට hina වෙන්නේ තරහ නැති බව පෙන්වන්න කටකොණෙන් බොරුවට hina වෙනවා. මූණේ ඒ hinaව නැහැ. ඒ hinaව අභ්‍යන්තරයේ ද්වේෂයේ තියෙනවා සමහර දෙනාගේ බොහෝ දෙනාගේ. යටින් තරහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පලිගැනීම් චේතනා හිතේ පිරීලා. පුංචි ළමයින්ගේ hinaව හරිම ලස්සනයි. හරිම විවෘතයි. හරිම අවංකයි. හරිම සුන්දරයි. ඒ පුංචි ළමයින්ගේ හිත දූෂණය වෙලා නැති නිසා එයාලගේ හිත ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් පරිගැනීමෙන් දූෂණය වෙලා නැහැ. වැඩිහිටි වයසට යනකොට මේ බාහිර සමාජයත් එක්ක ගැටිලා අනික් අයත් එක්ක තරහමරහ ඇති කරගෙන හිත නරක කරගෙන ඉන්නේ. අවංක ලස්සන සුන්දර සිනහාවක් වැඩිහිටියන්ගෙන් දකින්න ලැබෙන්නේ නැත්තේ මේ නිසයි. මම ඔබට මතක් කරන්නේ ඔබ අවංකව hina වෙන්න හිතේ කුණු තියාගන්න එපා. ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පරිගැනීම් චේතන අයින් කරලා හොඳ සුන්දර හිණාවක් ඔබේ මූණට ගන්න. ඔය ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පරිගැනීම් චේතනා හිතේ තියාගෙන ඉන්නකොට තමන්මයි පිරිහෙන්නේ. තමන්ගේ සංසාර ගමන නරක් වෙනවා. රවාගෙන, ගොරවාගෙන ඉඳ ගියොත් ඊළඟ භවයේ සැරපරස සත්තුන්ගේ ආත්ම භාවයක් වෙනවා. අලිකොටි බලස්සු සිංහයෝ නිතර කිපෙන සර්පයෝ සත්තු බවට පත් වෙලා උත්පත්තිය ලබන්නේ. තිරිසන් ගතියක් තමයි ඒක. රවාගත්ත ගමන්, ගොරවාගත්ත ගමන් වෛරයෙන්, ක්‍රෝධයෙන් ජීවත් වෙන එක තිරිසන් ගතියක්. එහෙම ඉන්නවා නම් මිනිස්සු වෙන ඔබ ඔබ යන්නේ කොහාටද කියලා ඔබම තීරණය කරන්න. ඔබ පුරුදු කරන්නේ තිරිසන් ගතියයි. ඒ නිසා තිරිසන් ආත්මෙතයි ඔබ ගමන් කරන්නේ. මිනිස්යා අවංක වෙන්න ඕනේ. බොහොම නිහතමානී වෙන්න ඕනේ. ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පලිගැනීම්, චේතනා වෙන තිරිසන් ගති වලින් ඈත් වෙලා දේව ගති පුරුදු කරන්න ඕනේ. බ්‍රහ්ම ගති, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන බ්‍රහ්ම ගති මේවා සහිතව ජීවත් වෙන්න ඕනේ. එතකොට ජීවිතේ මොනතරම් සැහැල්ලුද බලන්න. මෙහෙම ජීවත් වෙනා ඉන්නවා අපේ සමාජේ. මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂාවන්ගෙන් ජීවත් වෙනගේ මූණ බලන්න හරිම ප්‍රසන්නයි. නැවත නැවතත් බලන්න හිතෙනවා. බොහොම කරුණාවන්තයි. හරීම තැම්පත් ගති ස්වභාවයක් මූණෙන්ම ප්‍රකාශ වෙනවා. අපි බොහොම හොඳට මේක තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ විදිහට උපක්ඛිලේශ කියලා කියන්නේ අපේ යටිහිත අපේ හිත දූෂණය කරන කෙලෙස් ධර්ම. උල්පත කියන එක පටන් ගන්නකොට හරීම පැහැදිලි පිරිසුදුයි. මේ උල්පත ආරම්භ වෙන ස්ථානයෙන් පිරිසිදු වතුර අපට ලබා ගන්න පුළුවන්. ඒ ඒ දිය දහරාව ටිකෙන් ටික පහළට පහළට ගලාගෙන යනකොට බලන්න දෙපැත්තේ තියෙන කුණු කන්දල් කැතකුණු එකතු වෙලා ඒ දිය දහරාව අපිරිසිදු බවට පත් වෙන හැටි. අපේ හිතත් ඒ වගේ. අපි බොහෝම පිරිසිදු ප්‍රභාස්වර සිතකින් යුක්තයි. මේ හිතට ආගන්තුක උපක්ඛිලේශයන්ගෙන් බාහිර කෙලෙස් ධර්ම වලින් අපේ හිත නරක කරන දූෂණය කරන තත්වයක් ඇති කරනවා. ඔබ අද ඉඳලා හිතනද මගේ හිත මම නරක කරගන්නේ නැහැ දූෂණය කරගන්නේ නැහැ අනුන් නිසා මම කෝපයෙන් පිරිහීමට පත්වන්නේ අනුන් නිසා මම ඊර්ෂියාවෙන් මාන්නෙන් උඩඟුකමෙන් අහංකාරකමෙන් හිත පුරවාගෙන මම පිරිහෙන්නේ නැහැ මගේ හිත මම රැකගන්නවා මම උපේක්ෂාවෙන් ජීවත් වෙනවා හැම මොහොතකදීම ඒක තමයි කෙලෙස් වලින් තොරව ජීවත් වෙන මඟ උපේක්ෂා විහරණය බුදුහාමුදුරුවෝ අපට කියා දුන්නු ක්‍රමය කෙලෙස් නොවඩන මග කිසිම දෙයකින් සැලෙන්නේ කම්පා වෙන්නේ දුකටපත් වෙන්නේ මැදිහත් මැදහත් සිතින් හැම වෙලෙම අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගනිමින් වාසය කරන එකටයි උපේක්ෂා විහරණය කියලා කියන්නේ ඔබ ආධ්‍යාත්මිකව දියුණු වෙනවා එහෙම කටයුතු කළොත් ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ බාහිර වූ ආගන්තුකෝ කෙලෙස් ධර්ම සමූහයක් තියෙනවා පහක් තියෙනවා අපේ හිත දූෂණය කරන ප්‍රභාසර වූ සිත විනාශ කරන දූෂණය කරන මේවට නීවරණ කියලා කියන්නේ නිවන් මඟ අවුරාලන නිසා නිවන් මඟට බාධා කරන නිසා පළවෙනි එක තමයි කාමච්ඡන්ද අපේ මේ ඉඳුරන් හරහා අපේ කෙලස් ධර්ම අප්‍රමාණ වශයෙන් වර්ධනය වෙනවා රාග ద్వේෂ මෝහ වැඩෙනවා අපේ මේ ඇස කන නාසය දිව ශරීරය කියන ඉඳුරන් මගින් මේ සංසාරය නිර්මාණය වෙන්නේ අපේ ඉඳුරන් හරහා බුදුහාමුදුරේක දේශනා කරන සූත්‍රවලදී ඇහෙන් රූප දකිනවා දකින රූප පිළිබඳව ඇලෙනවා බැඳෙනවා ගැටෙනවා ඒ නිසා තෘෂ්ණා උපාදාන කෙලෙස් ධර්ම රාග ද්වේෂ මෝහ වැඩෙනවා මේ නිසා භවය නිර්මාණය වෙනවා ජාති ජරා ව්‍යාධි මරණ නිර්මාණය වෙනවා බුදුහාමුදුරු දේශනා කරන්නේ මේක නවත්තන්න කියලා. ඇහැ නිසා තණ්හා වඩන එක රාග ద్వේෂ මෝහ වඩන එක නවත්තන්න. මෙච්චරකල් සංසාරේ අපි කලේ මේ ඇහැ නිසා රාග ద్వේෂ මෝහ වඩන එකයි. අදටත් ඔබ කරන්නේ ඒකම වෙන්න පුළුවන්. බුදුහාමුදුරෝ දේශනා කරනවා තවත් නම් මේ වැඩේ කරන්න එපා. අවිද්‍යාව නිසා, තෘෂ්ණාව නිසා, මෝඩකම නිසා මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවීම නිසා තමයි මෙහෙම කරන්නේ. ඇහැ නිසා රාග ద్వේස මොහ වඩන්නේ. ඔබත් මමත් මේ සසර බොහෝ කල් මේ වැඩේ කළා. කවුද කියන්නේ? බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරන්නේ. අවිජ්ජා නීවරණානං නිස්සාය, තණ්හා සංයෝජනානං නිස්සාය, සන්ධාවිතං සංසරිතං දීගමද්දානං සංසාරේ. අවිද්‍යා නීවරණ තණ්හා සංයෝජන නිසා ඔබත් නමත් මේ සසර බොහෝ කල් ඇවිද්දා තවත් නම් ඇවිදින්න එපා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. මේ කන නිසා අපි රාග ద్వේෂ මොහ වැඩුවා සසර පුරා. දිව නිසා, නාසය නිසා, ශරීරය නිසා රාග ద్వේෂ මොහ වැඩුවා අපි මේ සසර පුරා. ඒ නිසා තමයි අදත් මේ භවයක් උරුම වෙලා තියෙන්නේ. මේ භව ගමන නවත්තන්න ඕනේ. භවය කියලා කියන්නේ දුකක්මයි. අසුරු සෙනක් ගහන වෙලාවක් තරම්වත් ඇසි පිල්ලම් ගහන වාරයක් තරම්වත් භවය මම වර්ණනා කරන්නේ කියලා බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ. අච්චරා සංඝාත මත්තම්පි වික්කවේ භවං නවන්නේමි. අසුරු සෙනක් ගහන වෙලාවක් තරම්වත් මම මේ භවය වර්ණනා කරන්නේ භවය කියන්නේම දුකයි, ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ දුක්ඛන්දර අශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මේ සියලු දුක් කන්දරා උරුම වෙනවා භවය සමගම. එනිසා තවදුරටත් භවය පතන් දෙපා. භව තණ්හාවෙන් මිදෙන්න කියලා බුදුහාමුදුරෝ උගන්වනවා අපිට. මේ සසර ඉපදී ඉපදී යන්න හිතන් දෙපා. මේ ගමන නවත්තන්න කටයුතු කරන්න. ඒ වෙනුවෙන් තමයි මම මේ උපදෙස් දෙන්නේ කියලා මේ උපක්ඛිලේශ සූත්‍රයේදී බුදුහාමුදුරෝ පැහැදිලි කරනවා මේ කාමච්ඡන්ද කියන නීවරණය දුරු කරන්න මහන්සි වෙන්න ඕනේ. ඇහෙන් රූප දකිනකොට දැකීම මාත්‍ර විතරක් බවට පත් කරගන්න ඇලෙන්න එපා බැඳෙන්න එපා ගැටෙන්න එපා දිත්තේ දිත්ත මත්තං කනෙන් ශබ්ද අහනකොට ඇසීම මාත්‍ර විතරක් බවට පත් කරගන්න ඒ ඇහෙන දේවල් පිළිබඳව ඇලෙන්න බැඳෙන්න ගැටෙන්න එපා ඕනතරම් මිනිස්සු අපට බණේවි නින්දා පහස කරાવી අපි සැලෙන්නේ නැහැ ඇතිතරම් බණින්න ඇතිතරම් නින්දා කරන්න මම පිරෙන්නේ ඔබ නිසා එහෙම හිතන්න ඕනේ උපේක්ෂාවෙන් ඉන්න ඕන කියවේ එකටයි. මේ දිව ශරීරය ඒ වගේම නාසය නිසා රාග ද්වේෂ මෝහ වඩනවා ඇලීම් බැඳීම් ගැටීම් ඇති කරගන්නවා. මේ නිසා බුදුහාඳුර පැහැදිලි කරනවා කාමච්ඡන්ද නීවරණය කියලා කියන නිවන් මගට බාධා කරන ධර්මයක්. නීවරණ ආවරණය කරනවා නිවන් මග. ඒ නිසායි නීවරණ කියලා කියන්නේ කාමච්ඡන්දයෙන් යුක්ත කෙනා කාමයට දැඩිසේ යොමු වෙච්ච කෙනා නිවන් සඳහා කටයුතු කරන්නේ එයා ඉඳුරම් පිනවීමටම ඇබ්බැහි වෙනවා. ඉඳුරම් පිනවමින්ම ජීවත් වෙන්න කටයුතු කරන්න උත්සාහවත් වෙනවා. නිකමට හිතන්න ඔබේ ගෙදර ඉන්න පිරිස. ඔබේ ගෙදර ඉන්න පිරිස කාමච්ඡන්දයෙන් කොච්චරට එහාට ගිහින්ද කියලා බලන්න. ඇහැ පිනවන්න කොච්චර උනන්දුද? කන පිනවන්න කොච්චර උනන්දුද? දිව පිනවන්න කොච්චර උනන්දුද? අලොත් අලොත් කෑම හොය හොයා යන්න නිතර කතා කරනවා නේද? ඒ වගේම අසවල් අසවල් කෑම අපි කන්න ඕනේ කියලා කතා කරනවා නේද? රූප වාහිනිය channel මාරු කර කර ජාතික ITN ඒ වගේම විවිධ ආකාරයේ ස්වර්ණ වාහිනී ආදී වශයෙන් තියෙන නම් සඳහන් channel ඒ නාලිකා මාරු කර කර මාරු කර කර හවස 6 ඉඳලා රෑ 10 12 වෙනකල් බල බලා ඉන්නව නේද? කාමච්ඡන්ද තමයි මේ. භාවනා කරන්න මොහොතක්වා හිතනවාද ඒ අය? නිකමට හිතන්න බුදුන් වඳින්න මල් ටිකක් පූජා කරන්න හිතනවද ඒ අය? නැහැ. බොහෝම කලාතුරකින් කෙනෙක් තමයි අපේ වැඩිහිටිය අම්මලා තාත්තලා මල් ටිකක් අඩාගෙන බුදුන් වඳින්න පූජා කරන්නේ බුදුහාමුදුරන්ට පහන් දැල්වලා සුවඳ දුම් පූජා පවත්වන්නේ. භාවනා කරන්නේ ටික වෙලාවක් හරි. ඒත් ඒකත් බොහොම පුංචි වෙලාවක් වෙනවා. ඒ අනික් අයගේ ගොඩටම වැටෙනවා ඊට පස්සේ ගිහින් එයාත් එක්කම අනික් අයත් එක්කම ගිහින් වාඩි වෙලා කුටු උඩ වාඩි වෙලා රූප වාහිනිය දෙස බලාගෙන පැය ගණන් ගත කරන එක නේද මේ කරන්නේ මේ තමයි කාමච්ඡන්දය මේ තමයි සංසාරය නිර්මාණය කිරීම සංසාරය නිර්මාණය කරන්නේ දෙවියෝ නෙමෙයි බ්‍රහ්මයා නෙමෙයි වෙන බාහිර කෙනෙක් නෙමෙයි ඔබමයි නිර්මාණය කරන්නේ ඔය රූපවාහිනී ඉස්සරහට වෙලා බලාගෙන ඉන්න ගමන් ඔබ කරන්නේ මොකද්ද කියලා බලන්න. නිකමට හිතන්න මම මේ සංසාරය නිර්මාණය කරමින්නේ දෙන්නේ තෘෂ්ණා උපාදාන වඩනවා රාග ద్వේෂ මෝහ වඩමින් නේද මේ එන්නේ ලස්සන රූප පෙන්නකොට ආස කරනවා අකමැති රූප පෙන්නකොට ද්වේෂ කරනවා තමන්ගේ මේ කැමැති ආශා කරන ඒවා පෙන්නකොට මම කියලා මගේ කරනවා විරුද්ධ දේවල් පෙන්නකොටත් මගේ හතුරා මගේ විරුද්ධ කාර්යය කියලා එහෙමත් හිතනවා මෝහ කියන්නේ ඒකටයි කාමච්ඡන්ද නීවරණය නිවනට බාධාවක් ඒකට ඇබ්බැහි වීම ඒකට ගොදුරු වීම නිසා අපේ ආධ්‍යාත්මික ගමන් මගට බාධාවක් ඇති වෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ ඔබ. තවත් නම් මේ වැඩේ කරන්න එපා. ඔබ ටික ටික ඈත් වෙන්න විරාගී පුද්ගලයෙකු වෙන්න ආධ්‍යාත්මික මාර්ගයට ටික ටික යොමු වෙන්නට අදහසක් අදිස්ථානයක් මේ වෙලාවේ ඇති කරගන්න මේ මිනිස් ආත්ම භාවයේ ඵල නෙලා ගන්න එහෙමයි. සියලු ඉඳුරන් සම්බන්ධව කතාව මේකයි. ඉඳුරන් ඇසුරු කොටගෙන කෙලෙස් වඩනවා තණ්හා වඩනවා ඒ අනු උපාදාන දැඩිව ඇලීම් බැඳීම් ඇති කරගන්නවා ඒ නිසාම උපාදාන පත්‍ය භවෝ භව පත්‍ය ජාති ජරා ව්‍යාධි මරණ කියලා පටිච්ච සමුප්පාද ධර්මයේ තුල උගන්වන්නේ දෙවෙනි කාරණය තමයි ව්‍යාපාදය කියන එක ව්‍යාපාද කියලා කියන තරහව මෙහි ප්‍රවේද තියෙනවා ව්‍යාපාදයේ ක්‍රෝධය පටිගය ආදී වශයෙන් මේ පටිග කියන්නේ බොහොම තදට ගියපු තරහා බද්ධ වෛර, ජන්මාන්තර වෛර බවටපත් වෙන්නේ පටිඝයයි. එවැගේම තමයි සාමාන්‍ය තරහව ව්‍යාපාදයේ දෙවෙනි මට්ටමේ තරහව කෝධ, ක්‍රෝධය තවත් එහාට යනකොට තමයි පටිඝ බවට පත්වන්නේ බද්ධ වෛර ජන්මාන්තර වෛර බවට පත්වන්නේ මේක නිවනට බාධාවක් ඔබේ හිතට කේන්ති ආවොත් ක්‍රෝධයක් ආවොත් ඔබට ධර්ම මාර්ගයේ ගමන් කරන්න බැරුව යනවා නිකමට හිතනද දිනපතා මල් පූජා කරන බුදුන් වඳින ඔබේ හිතට තදබල ක්‍රෝධයක් ආවොත් එදාට ඔබ මල් පහන් පූජා කරනවද කියලා. අනේ අද මම මහ වෛරයෙන් ඉන්නේ, ක්‍රෝධයෙන්, ද්වේෂයෙන් ඉන්නේ. මල් පහන් පූජා කරන එක තේරුමක් නෑ අද දවසේදී. මම මේ මහා තරහකින් ඉන්නේ කියලා එකෙන් ඉවත් වෙලා යනවා. ක්‍රෝධය හිතට ආපු ගමන් කුසලයෙන් ඈත් වෙනවා. පින්දාම් කරන එකෙන් ඈත් වෙනවා. අපි අර නරක පැත්තටම ඇදගෙන යනවා. විශේෂයෙන්ම ඔබ කේන්ති ගන්නේ ඔබට සමීපමය නිසා වැඩිපුරම. නිකමට හිතන්න ඔබ ඔබේ ජීවිතය ගැන. ඔබ වැඩිපුරම ජීවිතේ කේන්ති අරන් තියෙන්නේ කවුරු නිසාද? ඔබේ ස්වාමි පුරුෂයා නිසා, බිරිඳ නිසා. එහෙම නැත්නම් ඔබේ දරුවෝ නිසා, ඔබේ අම්මා තාත්තා සහෝදර සහෝදරයෝ නිසා. මැරෙන්න යනකොට වතුර ටිකක් හරි දෙන්න ඉන්න අයට තමයි වැඩිපුරම ඔබ වෛර කරලා තියෙන්නේ. ලෙඩ වෙලා ඉන්නකොට බෙහෙත් ටිකක් සම්බලා බෙහෙත් ටිකක් අරගෙන දෙන්න ඉන්න අයට තමයි ඔබ වැඩිපුරම බැනලා තියෙන්නේ, නිନ୍ଦා අපහාස කරලා තියෙන්නේ, ද්වේෂ කරලා තියෙන්නේ. ඔබ බලන්න මොනතරම් අසත්පුරුෂයෙක්ද කියලා. තවත් මේක කරන්න එපා. ඔබට උයලා දෙන කණ්ඩ බොණ්ඩ දෙන සලකන මේ අයට කරුණාව දක්වන්න. මම දුකටපත් වෙනකොට පිහිටට ඉන්නේ මේ අයයි. එනිසා මට පොඩ්ඩක් මේ වැරදුනා කියලා මෙයාලට දොස් කියන එක මම හොඳ නැහැ. වෛර කරන එක හොඳ නෑ කියලා කේන්තේ පාලනය කරගන්න ඕනේ. කේන්තේ හිතේ පුරවගෙන හිටියොත් අපි දුකටපත් වෙනවා, මෙලවත් පිරිහෙනවා, කායික වශයෙන් රෝගී බවටපත් වෙනවා, මානසික රෝගියෙක් බවටපත් වෙනවා. ස්නායු රෝග, ලේ ගමන් කරන නහරවල රෝග බහුල වෙන්න හේතුවක් ක්‍රෝධය කියන එක, කේන්තය කියන එක. ඒක විද්‍යාත්මකව දැන් හොයාගෙන තියෙනවා. එනිසා ඔබත් ඔබේ පවුලේ අයටත් මේ රෝග බෝ කරන කෙනෙකු වෙන්න එපා. ඔබ කේන්ති ගන්නකොට gedara ඉන්න අයත් ලෙඩු බවටපත් වෙනවා. ඔබ ලෙඩ ලෙඩ ලෙඩකු වෙනවා වගේම gedara ඉන්න අයත් රෝගීන් බවටපත් වෙනවා. එයාලගෙත් මේ ද්වේෂ සහගත චිත්ත තරංග, මොළ තරංග ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඔබ කේන්ති ගන්න මොහොතේදී. එනිසා ඒ අයත් රෝගීන් බවටපත් වෙනවා. පරිසරයටම හානියක්. කේන්තිය මිශ්‍රවෝ, ක්‍රෝධය, ව්‍යාපාදය මිශ්‍රවෝ සිතුවිලි සබා දහමේ වෙනස්කම් ඇති වෙන්න හේතුවක් වෙනවා. තුන්වෙනි කාරණය තීන මිද්ද සිතේ සහ කයේ කම්මැලිකම. මේ තීනේ කියලා කියන්නේ සිතේ කම්මැලිකමට චිත්තස් අකම්මඤ්ඤතා කියලා දක්වනවා. සිතේ අකර්මන්නේකම මිද්ද කියලා කියන්නේ කයේ කම්මැලිකමටයි. මේ තීන මිද්ද නීවරණය තේනවා නම් බණ අහන්න බෑ නිදිමත එනවා භාවනා කරන්න බෑ නිදිමත එනවා පින්දහම් කරන්න යොමු වෙන්නේ ලෝකෝත්තර මාර්ගයේ ආධ්‍යාත්මික ගමන් මගේ යන්න බැරුව යනවා තීන මිද්ද නීවරණය තියෙනවා නම්. ඒ වගේම තමයි උද්දච්ච කුක්කුච්ච උද්දච්ච කියලා කියන්නේ සිතේ නොසන්සුන්කමටයි. සාමාන්‍ය ව්‍යවහාරයේ උඩඟුකම සඳහා මේ වචනේ පාවිච්චි කරනවා. එයා හරිම උද්දච්චයි කියලා අපි කියනවා සමහර විටක. ඒත් මේ ගැඹුරු සූත්‍ර දේශනාවල පැහැදිලි කරන්නේ සිතේ විසිරුණු ස්වභාවය අරමුණෙහි නොරඳන ස්වභාවය තමයි උද්දච්ච කියලා කියන්නේ. කුක්කුච්ච කියලා කියන්නේ පසුතැවිල්ලටයි. තමන් මේ කරන කියන දේවල් පිළිබඳව පසුතැවීම වගේම ධර්ම මාර්ගයේ පිළිබඳව හරිහැටි අඳුනා නොගෙන මේක හරිද අරක හරිද ආදී වශයෙන් හිතමින් ඉන්න එකට කුක්කුච්ච කියලා කියනවා. අද අපේ ලංකාවේ බෞද්ධයින්ට තියෙන ප්‍රශ්නයක් මේක. විවිධ ආකාරයෙන් අර්ථකතන වැරදි අර්ථකතන බුදුදහම පිළිබඳව ඉදිරිපත් කරන බහුල වෙලා මේ ධර්මයේ අතුරුදහන් වෙන්න යනවා කියලා විතක හිතෙනවා මේ විදිහට විවිධ අර්ථකතන දෙන ස්වාමීන් වහන්සේලා වගේම ගිහි පින්වතුන් සිටීම මේ සූත්‍ර දේශනාවලට අනුගත නොවන වැරදි අර්ථකතන දෙන්න පටන් අරගෙන මේ වචන pāli වචන වල තේරුම හරියට දන්නේ නැතුව වැරදි විග්‍රහ කරමින් මේ අපේ ලංකාවේ බෞද්ධ නොමග යවන තත්වයක් ඇති කරලා මේවා අහන අය කුකුසක් ඇති කර ගන්නවා ඒක හරිද මේක හරිද කියලා. ඒ ස්වාමීන් වහන්සේ දේශනා කරන දේද හරි. අසවල් ස්වාමීන් වහන්සේ දේශනා කරන එකද හරි. අසවල් උපාසක මහත්මයා කියන එකද හරි. මේ තනත්තා කියන එකද හරි ආදී වශයෙන් කුකුසක් ඇති වෙනවා. දැන් බලන්න ලංකාවේ ඉන්නවා සමහර අය බුදුහාමුදුරු බෝසතාණන් වහන්සේ ලංකාවේ ඉපදුනේ බුදුහාමුදුරු ලංකාවේ බුදු වුණේ කියලා කියනවා. අපි අහලා තියෙන විදිහට ඓතිහාසිකව තහවුරු වෙන සාධක සහිතව සිද්ධිය බුදුහාමුදුරු බුදු වුණේ දඹදිව තලයේදී. බෝසතාණන් වහන්සේ ඉපදුනේ ලුම්බිනියේ නේපාලේ ලුම්බිනි සල්ුවේනේදී. අශෝක රජුරෝ ශිලාස්තම්භ පිහිටුවලා ඒ ආසන්න කාලයේදී මේ ඒතන් ස්මාරක වශයෙන් නම් කරලා තියෙනවා. අශෝක රජුරෝ රහතන් වහන්සේ කෙනෙකු සමග ගිහින් දැන විමසා බොහෝම හොඳට තහවුරු කරගෙනයි මේ තහවුරු කිරීම කරලා තියෙන්නේ. එහෙම තියද්දී මානසික රෝගී විවිධාකාරයේ කීර්ති ප්‍රශංසා ලාභ බලාපොරොත්තු වෙන සමහර ශ්‍රාවකයෝ සමහර දායකයෝ සමහර බෞද්ධයෝ මේ බුදුහාමුදුරුවන්ගේ චරිත කතාව වෙනස් කරමින් යනවා. වැරදි මිත්‍යා දෘෂ්ටිකයි ඒ අය. ඒ නිසා අපායටම යනවා මේ පුද්ගලයෝ. ඉතින් මේ නිසා බෞද්ධයින්ට විතරක් නෙවෙයි අනික් අයට පවා කුකුසක් ඇති වෙනවා. පාසල් යන දරුවෙකුගෙන් ඇහුවොත් බෝසතාණන් වහන්සේ ඉපදුනේ කොහෙද කියලා මොකද්ද දෙන උත්තරේ? පොත් ලියවිලා තියෙන ලංකාවේ ඉපදුනා කියලා. කියන අයත් ඉන්නව ලංකාවේ ඉපදුනා කියලා. ඒ වගේම තමයි අහලා තියෙනවා දඹදිව ඉපදුනේ කියලා. එයාලා ලියාවේ බෝසතාණන් වහන්සේ ඉපදුනේ දඹදිව හෝ ලංකාවේ කියලා. මෙහෙම උත්තර දෙන්න වෙනවා. එනිසා මේ අනාගත පරපුර නොමග යවන්න එපා කියන ඉල්ලීම කරනවා. මේ සදහවත් බෞද්ධයින් තුල කුකුස ඇති කරන්න එපා. එහෙම වුණොත් මේ අයට සසර ගමන නිමා කරගන්න බැරුව යනවා. ඒව ගැන හිත හිතා ඉන්න වෙනවා. කුකුසක් ඇති වෙනවා. ඒක හරිද මේක හරිද කිය කියා හිත හිතා ඉන්න වෙනවා. ඊළඟට අන්තිම එක තමයි විචිකිච්ඡාව. බුද්ධ ආදී යටතන ඇති වෙන සැකය බුදුහාමුදුරුවෝ කියලා කෙනෙක් හිටියද පෙර භවයක් තියෙනවද මතු භවයක් තියෙනවද චතුරාර්ය සත්‍ය ධර්මයේ කියලා ගත් තියෙනවද ඒ වගේම තමයි පටිච්ච සමුප්පාද ධර්මයේ කියලා ගත් තියෙනවද ධර්මයේ සංඝ රත්නය පිළිබඳව මේ විදිහට සැක කරමින් බුද්ධාදී යටතන සැක ඇති කර ගැනීමටයි විචිකිච්ඡාව කියලා කියන්නේ. එහෙම සැකයක් ඇති වුණොත් මේ ලෝකෝත්තර මාර්ගයේ ගමන් කරන්න බැරි වෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. මෙන්න මේ නීවරණ ධර්ම පහ අපේ හිතට එනකොටම අපි බැහැර කරන්න ඕනේ. සමත විදර්ශනා භාවනා වඩනකොට මේවා අපෙන් ඉවත් වෙලා යනවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා මෙහෙම නීවරණ ධර්ම වලින් සිත මුදවාගත් කෙනාට හැකියාවක් ලැබෙනවා අභිඥා අභිඥා සච්චිකිරියාය අභිඥාවන් උපදවා ගන්න චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පංචාභිඥා අෂ්ට සමාපatti වැනි ඉහළ ආධ්‍යාත්මික තත්වයන් උදා කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි තමන්ගේ හිත කැමැති කැමැති විදියට නමන්න පුළුවන් වෙනවා. එයාට හිතුනොත් මම දිවස් පහල කරගන්න ඕනේ, දිවස් ලබා ගන්න ඕනේ කියලා එයාට ඒකේ ඒ අවස්ථාව උදා වෙනවා හිත දියුණු කරලා දිවස් ලබන්න හැකියාව ලැබෙනවා. පරචිත්ත විඥාන ඥානෙ උපදවා ගන්න ඕනේ කියලා හිතපුවාම එයාට පුළුවන් වෙනවා ඒ ඥානෙ උපදවා ගන්නට. යස්ස අභිඥා සත්‍ය කිරියාය චිත්තං අබිනින්නාමේති කියලා මේ සූත්‍රයේ දක්වනවා යම් කිසි කෙනෙකුට මෙවැනි වූ ඥාන එවැගේම මේ ධර්මතා ඇති කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් එයාට ඒ හැකියාව උදා කරගන්න පුළුවන් වෙනවා මේ කියපු නීවරණ ධර්ම හිතෙන් දුරු කරගත්තාම එවැගේම තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන එක සත්තුන්ගේ වගේම තමන්ගේ පෙර භවයන් මෙනෙහි කිරීමේ හැකියාවටයි පුබ්බේ නිවාසානුසති ඥානය කියලා කියන්නේ ආත්ම භව සිය දහස් ගණනක් ආපස්සට බලන්න පුළුවන් හැකියාව තමන්ට උදා කරගන්න ඕනේ කියලා හිතපුවාම එයාට එහි මේ හිත යොදවන්න පුළුවන් වෙනවා. දිබ්බ චක්කු මේ මැරෙන ඉපදෙන සත්තු මේ ලෝකයේ හැම තැනම හැම දෙයක් පිළිබඳවම ඇස් ඉදිරි පිට තමා ඉදිරියේ තියෙනවා වගේ දකින්න පුළුවන් හැකියාවට තමයි දිවස කියලා කියන්නේ දිබ්බ චක්කෝ ඒ දිවස Tamanට උදා කරගන්න ඕන කියලා හිතලා ඉදිරියට හිත මෙහෙවන්න පුළුවන්කම ලැබෙනවා ඒ වගේම දිවස ලබා ගන්න පුළුවන් වෙනවා මේ හිත නීවරණ ධර්මයන්ගෙන් නිදහස් කරගත්තාම ඒ වගේම තමයි යා හිතනවා නම් සතේ ආකංකති ආශවානංකයා අනාසවං චේතෝ විමුක්තියෙන් පඤ්ඤා විමුක්තියෙන් කෙලසුන්ගෙන් තොරෝ මේ චේතෝ විමුක්ති සහ පඤ්ඤා විමුක්ති කියන தත්වයන්ට මගේ හිත යොදවන්න ඕනේ යොමු කරන්න ඕනේ කියලා එයා හිතනවා නම් එයාට ඒකත් කරන්න පුළුවන් වෙනවා චේතෝ විමුක්ති කියලා කියන සමත භාවනා වඩලා බොහොම හොඳට සිත සමාධිගත කරගෙන පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ආදී වශයෙන් තියෙන ධානය උපදවා ගන්න එකටයි අභිඥා පහල කර ගැනීමටයි පඤ්ඤා විමුක්ති කියලා කියන්නේ විදර්ශනා වඩලා අනිත්‍යයි දුකයි අනාත්මයි ආදී වශයෙන් භාවනා කරලා සියලු කෙලෙසුන් නැසලා රහත් බවට පත් වීමටයි මේ කියන අවස්ථාවන් උදා කරගන්නත් පුළුවන් වෙනවා එයාට සිත නීවරණ ධර්මයන්ගෙන් නිදහස් කරගත්තාම කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ උපක්ඛිලේශ සූත්‍රයේදී. ඔබ සෑම දිනාම මේ පංච නීවරණ ධර්ම අඳුනගන්න අඳුනගෙන තමන්ගේ හිතෙන් ඒවා බැහැර කරලා ආධ්‍යාත්මික ගමනක් යන්න අදිස්ථාන කරගන්න. ඊතා ඉක්මනින් මේ සසර දුකින් මිදලා උතුම් වූ අමාමහ නිවනින් සැනසීම සාක්ෂාත් කරගන්නට සාදු කියලා ප්‍රාර්ථනාවක් අදිස්ථානයක් ඇති කරගන්න අන්න ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති සාදු සාදු සාදු සදහැවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන පීඨයේ පීඨාධිපති ලෙවන්ගම ශ්‍රී සදානන්දාරාම පිරිවෙන් විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍යපාද ලෙනගල සිරිනිවාස ස්වාමින්ද්‍රයන්න් වහන්සේ දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු